චිත්තං මේ සුවිමුත්තං තීන මිද්දං මේ සුසමෝහතං උද්ධච්ච කුක්කුච්චං මේ සුප්පටි විනීතං ආරද්ධාචකෝ මේ විරියං අට්ටිකත්වා මනසිකරෝමි නෝච ලීනත්තං තීති අවසරයි ස්වාමීන් වහන්සේ මෑණියනි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි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 යෝනිසෝ මනසිකාරෝ පච්චත්තං යෝනිසෝ මනසිකාරෝ සුසමාරද්ධාමේ පොච්චංගාති පාසු විහාරාය සංවත්තතිති එහෙමයි සාරිපුත්‍රේනි යම් වෙලාවක බණ භාවනා කරන භික්ෂුවගේ සත්‍චිත්ත సంతාණය තුල බොජ්ජංග ධර්ම වැඩෙනවා නැත්නම් බෝධියට නැමිච්ච ගතිය. එහෙම නැත්නම් සිංහලෙන් කරන අනම්මනක් නැතුව මේ නිවන සඳහායි මම මේ වැඩ කරන්න කියන එක වැටහෙනවනම්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 නිකමට හිතන්න එහෙම ජොලියක් මං අවුරුදු 20 ගානක් නැමෙදලා තියෙනවා. කොහොමද හිටියේ? කවුරු හරි තම්බලා දෙන බඩක් ගන්න. කවුරු හරි එල්ල දෙන වැද්දරක පුදිනවා. ඔය සේනාසන පරි සන්තෝෂේ. ඊතර ඊතර සේනාසන සන්තුට්ඨියාච වන්නවාදී ඊතර ඊතර සේනාසන සන්තුට්ඨියාච සේනාසන සන්තුට්ඨියාච වන්නවාදී. Taman ලදයන් සේනාසනයක ඇඳක කොට්ටක මෙට්ටක පැදුරක සතුටු වෙනවා. ඒකල ඒක ಗುಣ කතා කරන්න අනික් අයටත් කියනවා කොච්චර සැපද්ද මේ කවුරු හරි දෙන සීනාසනෙක ඉන්න එක. බුදුජානක වහන්සේ රම්මේසු රම්මේසුබ කියන මාලිකාවලින් එළියට බැහැලා මේ ඇටේරියා වණේක ඇටේරියා කොළ ටිකක් එකතු කරලා සිවුරේ ලාගෙන පුදියගෙන ඉඳලා නැගිටලා කියනවා හොඳට පුදිය ගන්නන් අතර මාත් කෙනෙක් ඉස්සරනම් රාජකන්‍යාව දෙපැත්තේ ඉඳගෙන එක්කෙනෙක් හඳුන් තවරලා මිරිකනවා තව කෙනෙක් පවන් සලනවා. එහෙම පුදියකට බුදුරජාණන්සේ සඳහන් කරනවා මම මේ ඇටීරියා වනයේකට ගිහිල්ලා ඇටීරියා කොළ මත පැදුරේලාගෙන, තිවුරේලාගෙන නැගිට්ටට පස්සේ කියනවා මා සැපදේ බුදිනා කියලා. ඉතින් ඒ ගුණය දැන් අපි මේ වගේ සුදුරදී ඇඳගෙන සිල් අරගෙන මේ වගේ භාවනා ශාලාවකට අවිල ඒ වැනිම ගුණ ඇති පිරිසක් එක්ක හිටියට පුළුවන් ද මේ පිරිසට කටක් කරලා තමන්ගේ දරුවන්ට මේක කියන්නේ. මං අභියෝග කරනවා. එක්කෙනෙකුට බෑ. එක්කෙනෙකුට බෑ. ඒගොල්ලෝ හදන්නේ පුළුවන් තරම් ඒ දරුවන්ට විවිධ වර්ණ සහ සටහන් පිළිබඳව පෝසත්කම ලබා දෙන්න. විවිධ රසමස උළු දෙන්නම් කියලා දරුවන්ට පොරොන්දු වෙන්නයි බැංකු ගිණුම් ඇති කරන්නයි රක්ෂණ අරගෙන දෙන්නයි. සේනාසන වලට තට්ටු මහල් ගෙවල් හදලා දෙන්නයි. ඒ වගේම බෙහෙත් පිළිකරවලදී හොඳම ස්පෙෂලිස්ට්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 ඒ මොකද මේ දරුවන්ට කරන මේ අව කැපෙන වැඩේ හරි ආදුව නිසා. උණ්ඩ ස්වභාවය පෙන්වන්නෙත් නැහැ. ඒ මදිවට උණ්ඩ මේ ලොකු ජයග්‍රහණයක් කියලා මේ සම්පූර්ණ કૃත්‍රිමව හදනවා chicken broilers දවස් 45ට කූඩු ඇතුලේ තියලා ලොකුවට තර කරලා කපලා කනවා. බැටරි සිස්ටම් එකට හදන කිකිලි පැටවුවා. ඉතින් මේ වෙනුවට සුවිමුත්තු සීට් කියලා කියන්නේ ලදයම් දෙකකින් සතුට වෙනකොට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 බඩ වීත රැක ගන්න බැරුව උට මඤ්ඤොක්කත් එකයි බතලත් එකයි කොයි එක හරි කමන්නේ කණ්ඩ නැත්තේ. තියෙන මිනිස්සුන්ට මේ ආහාරවල නම් වට්ටෝරෝ කියනකොටම වරුව ගත වෙලා. ඒ බඩගිනින මිනිසෙකුට බතලලයක් මඤ්ඤොක්කලයක් කාපම ලැබෙන සැපය අර මිනිස්සුන්ට ලැබෙන්නේත් නැහැ. ඒක නිසා කවදාකවත් ආහාරයෙන් කැපත රෝගේ සහ අනිකුත් ලෙඩ හදා ගන්නවා මිසක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 කෙල කෝටියක් අරමුණු වෙනවා. එහෙනම් කියන්න එපා මේ අරමුණු ගොඩාක් කෙනෙක්වත් පොහසත් කියලා. එදාට තේරුණානේ මේ අරමුණු ගොඩක් එන්නේ එන්නේ එන්නේ Tamanට අවශ්‍ය අරමුණට හිත යොදන්නත් බෑ, මනස්කාට යොදන්නත් බෑ. යෙදුවත් කුඩල කොට ඉරුදි භාගෙ පෙරලෙනවා. තියන්නම බෑ. ඉතින් මෙන්න මේ සටනේදී එදිනදා ජීවිතයේ බොහෝ අරමුණුත් එක්ක ගත කරපු එක්කනට කුමර කුමර සැප විඳපෙන්නට කවදාකවත් භාවනාවට ගිහිල්ලා සරල ඍජු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 වැලි මුංගට ගලවම් කරලා වීශි කරන්න කියනවා පරිවිරයන්ක් ඉස්සරහට. වැරදිලාවත් බලන්න පරියෙක් ගහනවාද කියලා වැලියට ඒකට හොට කද්දාවත් නැහැ. උග ගැහුවනම් ගන්න ටක් ගාලා මුං ඇටේට විතරයි. මිනිස්සයාට බෑ. මිනිස්සයා වැලියටේට ගහලා වැලියට දාපු එකටත් විරුද්ධව මානවයිති වාසිකන් නඩු දාන්න යනවා බලරම්ම කන්න දෙන්න කියලා මේ මුං ඇටවල වැලි දාලා දීලානේ. මේ අකාට අම්මා බා මේ නඩු යන්න ඕනේ කියලා. අදේන අනම්මණන් ඒ අයිතිවාසිකම් කතා මොකුත් නැහැ පරියට. පරිය දන්නවා මේක කෑවොත් දත කඩලා යනවා. මේක තමයි කන්න ඕනේ කියලා. මනුස්සයට ඒක නෑ. ඒ තරම්ම මේ ආශාව මේ තණ්හාව අන්ධ කරනවා. අන්ධ කරනෝ අචක්කු කරනෝ අනිබ්බාන සංවත්තනිකෝ මනුෂ්‍යයාගේ හිත සත්‍යයේ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 අමාරුකම නිසා යෝගාවචරය සියල්ලම අහම්බයක් කියලා හිතනවා. බුදුජානන්ති කියන පැහැදිලිවම අහම්බයක් නෑ මේක ප්‍රතිපදාවක් තියෙනවා. දිගින් දිගටම දිගින් දිගටම පුළුවන් නම් ඒ සුවයලවන ආරමුණ අපගෙන මූල කර්මස්ථානයේ කියලා ඒකේ ඉන්න බලන්න ඒකට අභියෝග වශයෙන් විවිධ අරමුණු වෙන එකත් එක්ක රණ්ඩු කරන්න යන්න එපා. ඒක අපිටයි එකක් නෙවෙයි. නමුත් තමයි ඇදහිල්ලෙන් යුක්තව විශ්වාසයෙන් යුක්තව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 යෝගාවචරයට විතරයි මේක අදාළ. මේ පාරායින තියෙන ලස්සන ඥාන රූපයක් දැකලා ඒක බැලුවයි කියලා නෝනට බෑ මාත්‍යත් එක්ක දික්කසාද වෙන්න. නඩු දාන්න බෑ. එහෙමයි කියන්නේ හැබැයි යෝගාවචරයාගේ මනස නම් කෙලසෙනවා. කය වචන දෙකෙන් මේ ක්‍රියාවත් නොවුනට මෙන්න මේ කෙලසෙන ගතිය යෝගාවචරය තමන්ගේ වගකීමට ගත්තා නම් මේ යෝගාවචරයට ඒ දේවල් දැකලා එතන සතිය පිහිටවන්න පුළුවන් ගතිය තුළ පුදුම ප්‍රමෝදයක් එන්න ගන්නවා.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 මේක තනිකර ඇස්බැඳුමනේ කරන්නේ. ආන්නේ ඇස්බැඳුම දෙයන්නාංශය කෙරුවයි කියලා හෝ මම කරයි කියලා නෙමෙයි මේක කියන්නේ තකතිරුකම කියලා. බලන් ඉන්න එකගේ මෝඩකම තමයි වැඩ ගන්න. ඇස්බැඳුමක් කරන්නේ. ඒ නිසා ආස්වාසනල ප්‍රසවාසයට මාරු වෙනකොට ලක්ෂ වාරයක් බලන්න.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 ඒ නිසා යම් වෙලාවකට යෝගාවචරයට මේ අරමුණ කියන ආස්වාද ප්‍රසවාසයේ පාට වායෝ පොට්ටබ්බ ධාතු කියන රූප ප්‍රමාණය එතන මේ ආස්වාසේ පිරිමැදෙනවා ප්‍රස්වාසයේ පිරිමැදෙනවා කියන දැනීම ආස්වාස ප්‍රස්වාස කියලා වෙන් කරලා මෙනෙහි කරන හැඳිනීම එහෙම නැත්නම් ඒක පිළිබඳව බලන එකත් නෙවෙයි පෙනෙන ගතියට යනකොට යම් විදියක සතියක් තියෙනවා කියලා හිතනද අන්න ඒ සතියට කියනවා අනාරම්මන සතිය කියන. එහෙම නැත්නම් ඉන්ද්‍රිය ප්‍රතිබද්ධ නැති සතියක්. ඒ විදිහට ඉන්ද්‍රිය ප්‍රතිබද්ධ නැති සතියක් පුදුම බය එලවන සුළුයි. පුදුම අනාථ කරවන සුළුයි. අසරණ කරවන සුළුයි මම යවනවා.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 සීලයක පිළිහිටලා ගිහිගේ අතහැරලා යම් දවසක අරමුණක හිත පිහිටියට පස්සේ ඒ සුවිමුත්ත හිතේ බුදුමාකාර සපක් තියෙන පිටිචකතියක් තියෙන එකට කියනවා නිර්ාමිෂ සුඛය කිය. නිර්ාමිෂ සුඛේ ඉන්නකොට පේනවා ඒකට අරමුණු කරන මේ අරමුණත් ගෙවා දැම්මොත් දැන් මොකද වෙන්නේ?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 නිසා විඳවන හැම වෙලාවෙම ඉන්නේ දුකක මේ විඳවිල්ල නැති තැනක් මේ ජීවිතයේ තුලම තියෙනවා. ඒක වසංගන එක තමයි කාමේ කරන්නේ. ආස්වාසේ කෙලවර පෙන්වන්න දෙන්නේ නැහැ. ප්‍රස්වාසේ කෙලවර පෙන්වන්න දෙන්නේ නැහැ. මොනම සිද්ධියකාරී හැමාරේ වෙන්නත් නැතුව මුලයි මැදයි අල්ලගෙන නටන නැටිල්ලක් තමයි ජීවිතය කියන්නේ. ඒ නිසා මේ අවේදිත සුඛයට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 කවදා හරි අන්නේ විදිහට කියපු දෙයට මේක හුදකලාව කියලා. මේක විවේකයේ කියලා. මේක විස්රාමයේ කියලා. මේක සම්පත්‍ති කරගතියක් කියලා. මේක පිරිච්ච ගතියක් කියලා. මේ ආකල්පෙම වෙනස යෝගාවචරය තුළ සිදුවිය හැක්කක් කියන එක ඉස්සල්ලාම දැක්ක සරුවචනාංශ විතරයි.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 වෙන අරමුණු එනිව නතර කරගන්න වෙන ඉන්ජෙක්ෂන් නැද්ද කියලා අහන්න හිතෙන එක ප්‍රශ්නයක් නෑ. නමුත් මේ කරගෙන කරගෙන යනකොට මේ මෙතෙක් කලොත් හම්බෙලා තියෙන මේකයි මෙතෙක් මම මේකට අරියාදු කරා. මුණට කෙල ගැහුවා. උණු වතුර වැක්කිරුවා. ඒ තාක්කල් මේ පස්සද්ධිය පස්සද්ධිය සම්බොජ්ජක් බවටපත් වෙන්නේ නෑ. මේ ඉදිරියට අමුත්තන්ට අකුල් එල්ලන්නේ තියෙන්නේ.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 මේ පොඥංග ගැන කතා කරනකොට කියනවා මේ වෙනස ඇති වෙච්ච දවසේ තමන්ගේ ගුරුවරයා පිළිබඳව තමන්ට මේ පාර පෙන්වපු එකන පිළිබඳව ඒ සාපේක්ෂ බුදුහාමුදුරු කියන්නේ කවුද කියලා පිළිබඳව ඒ සාපේක්ෂව සාරිපුත්‍ර ස්වාමීන් උපවාන ස්වාමීන් වහන්සේලා මේ අපේ නැන්දමමවද ලේනෑයොද කිසිම සම්බන්ධයක් නැතුව මේ අපිට මේක දෙන්න අරගෙන තියෙන මේ ප්‍රයත්නයේදී බලනකොට පුදුමාකාර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 දැන් නිලමාලි රජු වැද්දා මොකද කරන්නේ? කුමාරයත් මරලා කුමාරිගේ ඔක්කොම රත්තරන් ටික අරගෙන කුමාරට විධානය කරනවා අමන ගතියති මෙවැනි අංගනන් මවෙනියන් හට කුමන සරණද බෑමන් එළියට මගේ කැලෙන් කිය. එතකොට කුමාරයත් නෑ රත්තරන් බඩ ටිකත් නෑ චර්චුරු ගගයින තමයි වෙන්නේ. එතකොට පණින සිල්ලවියක් ඇවිල්ලා අහනලු මොකද අඬන්නේ කියලා. දැන් මේ කාට බනින්නේ?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 අංශෝ කංශෝ පහස සියල්ලම ඒක රස වෙන්න ගන්නවා. භාවනාවට මේ තීන මිද්දන් මේ සුසමෝහතන් සමූහණය කරලා දාන. ඉතී අවදිය කොච්චරද කියන අරමුණක් නැති වුණත් සතිය කැඩෙන්නේ නැහැ. ඉරියව්වෙන් ඉරියවට මාරු වුණත් සතිය කැඩෙන්නේ නැහැ. නොදැනෙන දේ පිළිබඳව දැනීමක් ඇති වෙනවා.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 නික්ලේශිතන්ට ඒ වේදිකාවට ගන්න එකට තමයි අට්ටිකත්වා මනසිකරෝති. මනසිකරණය කරන්නේ දකින දකින ඔක්කොගම නම් කිය කිය කන්නංගට ගන්නව නෙවෙයි. ඒක යම් කෘත්‍යයක් සම්පාදනය කරන්න ඕනේ. ඒ කෘත්‍යය මොකද්ද? කෙලස් තැනක ඉඳලා නික්ලේශිතන්ට යොමුවක්. නික්ලේශිතන්ට මනසිකාරයක්. නික්ලේශිතන්ට එල්ලයක්. මූලිච්ච වීමක්. ආපాతගත වීමක් කරෙන්න ඕනේ.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 ඒ නිසා අපි මීට පස්සේ දිගටම පරිතද කරගනිමින් ඉන්ද්‍රිය দমনය කරගනිමින් බයලජ්ජාව ඇති කරගනිමින් ශීලයක පිළිහිටලා මේ ගත්ත දුහරේ බිමනත බාගෙන යන්න කවදා හෝ මේ ජීවිතයේ අඩුතරමින් ඒ බොජ්ජංග මට්ටමට හෝ ධර්ම සකස් කරගන්න අප මේ කරන ලද ප්‍රයත්නයේ ශිල් දනාට එකසේ හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාවත් දේශනාවලියත් මෙතනින් સમાપ્ત කරනවා ශිල් දනාටම සනසි මුදා වේවා කියලා ප්‍රාර්ථනා